සම්බුදු සරණයි සදැහැති සොපින්වත් ඔබ සමට සදහතුනේ වසරක් ගෙවිලා තවත් වසරක් උදා වෙන්න තියෙන හෝරා කිහිපයක් පමණයි. ඉතින් පසුගිය වසරේ ඔබ කරපු හොඳ දේවල් මොනවද? ඔබ කරපු නරක දේවල් මොනවද? ඔබේ හිතින් ඔබ අසා බලන්න. ඔබේ හිතින් ඔබ අහන්න ඔබ පහුගිය අවුරුද්දේ මේ ගෙවී යන අවුරුද්දේ ඔබ කරපු හොඳ දේවල් මොනවද? ඔබ කරපු නරක දේවල් මොනවද කියලා. ඒ හොඳ දේවල් ඔබේ ජීවිතයට තව තවත් ලං කරගෙන නරක දේවල් ඔබේ ජීවිතයෙන් අකාමකා දමන්න. සදහතුනි අදත් මෙලෙසින් ආරම්භ වන්නේ බෞද්ධ ආරූප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් ඔබ වෙතගෙන එන නිවැරදිම වෙනසකට ජීවිතය රැගෙන යන ප්‍රතිවේක්ෂා වැඩසටහන. අද 2018 දෙසැම්බර් මාස 31 වෙනිදා. මේ අවුරුද්දේ අවසාන දවස අද. ඉතින් අද සඳුදා දවසේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අලුත් මාතෘකාවක් යටතේ මේ සතිය පුරාවටම ඔබ වෙනුවෙන් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. සදහතුනි අදින් ආරම්භ වන සතිය පුරාවටම ගෞරවනීය දේශකයන්න් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අසුරෙන්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 ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දිට්ඨින්ච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං හිදාතු ගබ්බ සේයං පුනරේති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි වසරක් ගෙවිලා ඉවර වෙන දිනයයි අද. මෙවැනි දිනයක අපි එළඹෙන වසරේ ඉඳලා සිද්ධ කළ යුතු කාරණා පිළිබඳව සතියක් මුළුල්ලේ සාකච්ඡා කරා දැන්. බෞද්ධයෙක් විදිහට කොහොමද අපේ දිනචරියාව සකස් කරගන්නේ කියලා. එහි තුන්වෙනි අංගයේ විදිහට අපි තීරණය කරගත්තේ කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරනවා කියලා දවසකට එක වතාවක්. ලේසි වැඩක්. බොහොම ලේසි වැඩක් කටපාඩම් කරන්න දෙයක් නෑ. ඔක්කොම දන්නවා අපි අරමුණ මෙනෙහි කරලා සිහියෙන් බුද්ධ වන්දනා කරලා ඊළඟට තියෙන්නේ අරමුණ මෙනෙහි කරන්න උදේ නැගිට ගමන් දැන් මේ ඔක්කොම සූදානමින් ඉන්නේ දැන් මම හිතන්නේ මේ වෙනකොට දිනපොත් දිනපොත් එහෙම හොයාගෙන දිනපොතේ ලියලා කොහොමද ලබන අවුරුද්ද ගෙවන්නේ කියලා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ භාවිතා කළ යුතු ධර්මයක් භාවිතා කළ යුතු ධර්මයක් අපි පිළිවෙත් පුරන අය පින් කරගන්න අය සිල් රකින අය බොහෝ පින් රැස් කරගෙන දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරොත් දෙවියෝ මේ භූමිය ආරක්ෂා කරනවා සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ඒකේ ආය කාරණාවක් නැහැ ඒක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දෙයක් මේකේ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ හරිද එහෙනම් අපි හැමෝටම යමක් කරන්න පුළුවන්කම තියෙනවා කියන එක මම නිබන්ධව මතක් කරා. එහෙනම් එළඹෙන වසර ඒ වගේ ගුණවන්තයෝ වැඩි වෙන වසරක් වෙන්න ඕනේ. නිවසට වෙලා ඉඳගෙන තමන් සිල්වන්ත, ගුණවන්ත, සංවිධානාත්මක ජීවිතයක් ගෙවලා හොඳ සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේ දින ටිකේ අපි මේ විදිහටම ගත කරන්න ඕනේ. දැන් අපි යමක් කියන්නේ මේ සූදානම් වෙන්නේ ඇයි එහෙම කරන්නේ කියලා අපි ඒක රාශී වෙනවා අපි හැම කෙනෙක්ම මේ අය දන්නවා මේ වෙනකොටත් ජනවාරි 26 වෙනිදා කැලණි විහාරස්ථානයට ඒක රාශී වෙලා කුමක්ද සිද්ධ කරන්නේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ පුළුවන් තරම් ඒක රාශී වෙනවා ජනවාරි 26 අපි රැය එළි වෙනකන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි අපි රජයේ නිලධාරියෙක් නම් ඒ වගේම වෙනත් කොහේ හරි තැනක වැඩක් කරන කෙනෙක් නම් රජේ නෝන ආයතනයක වැඩ කරන කෙනෙක් නම් යම්කිසි රටේ නිෂ්පාදනයකට දායක වෙන කෙනෙක් නම් ඒ විතරක් නෙවෙයි මම කුමක් නෙකුලොත් මං ගෙදරකට වෙලා දරුවෝ හදාගන්න අම්මෙක් නම් තාත්තෙක් නම් වයෝවෘද්ධ කෙනෙක් නම් අපි හැමෝටම රටේ දියුණුව සඳහා දායක වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි අවංකකම, සීලවන්තකම, ගුණවන්තකම. ගුණවන්ත මිනිසුන් බොහෝ ඒකරාශී වෙලා ජනවාරි 26 වෙනිදා අපි සත්‍යක්‍රියාවක් සිදු කරනවා ඒක සැබෑ සත්‍යක්‍රියාවක්. සත්‍යක්‍රියාවක් කියන්නේ අපේ පින්වත්නි සත්‍ය මූලික කරගෙන කරන අදිෂ්ඨානය. සත්‍ය නැත්තම් කොහොමද ක්‍රියාවක් ඒ ක්‍රියාව කරන්නේ? ඇත්ත නැතුව තමන් ළඟ සත්‍යවාදී නැතුව මොනවද අදිෂ්ඨාන කරන්නේ? සීලවන්ත නැති මිනිස්සුන්ට එකතු වෙලා ගුණවන්ත නැති මිනිස්සුන්ට එකතු වෙලා මොනව ඇපේට තියලාද සත්‍යක්‍රියා කරන්න යමක් ඇපේට තියන්න ඕන. මේ දේ නිසාවෙන් මේක වේවා. නේද? මොනවද ඇපේට තියන්නේ? ඒකයි මේ සත්‍යක්‍රියාවන් සාර්ථක වෙන්නේ නැත්තේ ඒකින්ද මේ රටේ ඉන්න විපරීත වෙච්ච මිනිස්සුන්ගේ සිත් සුවපත් වෙන්න කියන අරමුණෙන් ඒ වගේම අපි එළමෙන වසර ආශිර්වාදාත්මක වෙන්න වගේම නිකන් නෙවෙයි බෞද්ධ විදිහට රටට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියකට රට යා යුතුයි. බෞද්ධ ධර්මයට අනුකූලව සකස් වෙන සියලු දෙනාටම එකසේ රැඳිය හැකි දියුණුව සඳහා නිබඳව අරමුණු කරන ජාතික ප්‍රතිපත්තියකට රට යන්න ඕනේ කියන තැන ඉඳගෙන බෞද්ධයෝ එකමුතුයි බෞද්ධයෝ එක කතාවට වැඩ කරන අය බෞද්ධයෝ ප්‍රතිපත්තිගරුක අය මේ රටේ තාමත් ප්‍රතිපත්තිගරුක මිලේච්ඡ නැති සියලු අයත් එක්ක එකතු වෙලා සියලු ආගම් සියලු ජාතීන් එකතු වෙලා ඒක රාශී වෙලා ලෝක අභියෝගයන්ට ජය ගන්න පුළුවන් තමන්ගේ නිෂ්පාදනය වර්ධනය කර ගන්න පුළුවන් ඇයි අපිට ගැති වෙන්න වෙලා තියෙන්නේ ඇයි ගැති වෙන්න වෙලා තියෙන්නේ අපේ කියලා දෙයක් හදාගෙන නැහැ නේද අපේ නායකයින්ටත් සමහර වෙලාවට අනෙකුත් රාජ්‍යයන් වලට ගැටි වෙන්න වෙලා තීරණ ගන්න ගියාම ඇයි ණය බරෙන් මිරිකෙනකොට නේද ණය බරෙන් මිරිකනකොට පොලි බරෙන් මිරිකනකොට ඉතින් වෙන කොහෙන් හරි ඉල්ල ගන්න වෙනවා ඉල්ල ගන්න ගැති වෙන්න වෙනවා කියන කෙන විදිහට නටන්න වෙන්නේ අපේ හයියෙන් අපි මුකුත් දිනු කරගෙන නැති හින්දා එතකොට ඒවට මඟ පෙන්වන්න ඕනේ ඒ මදිවට මොකද කරන්නේ එහෙන් එහෙන් හිර වෙලා තියෙදි මෙහෙන් ඇති තරම් හොරකම් කරනවා මෙහෙන් තමන්ගේ වාසියට වැඩ කරනවා එහෙමනම් එහෙම නැති පිරිස් ඒක රාශී වෙලා කටයුතු කරන්න ඕන බෞද්ධ විදිහට කියන එක ලෝකෙට කියන සාමකාමී එක්තරා සත්‍යක්‍රියාවක් පාගමනක් වගේම රාය එළිවෙනකන් ධර්මයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව තියෙනවා ජනවාරි 26 වෙනිදා. ඉතින් ඒකට පූර්වගාමී වැඩපිළිවෙලක් විදිහට අපි අවුරුද්ද පළවෙනිදා ඉඳන් ප්‍රතිපත්තිගරුකව විකටම අපේ ප්‍රතිපත්තිය විකටම පවතින වැඩපිළිවෙලක් අපි සකස් කරගත්තා. ගිය සතිය අපි ගැන සාකච්ඡා කරේ ඒකයි. දැන් අපිට දිනපොත පාවිච්චි කරන්න වෙනවා හෙට ඉඳන්. තාම දිනපොතක් හොයාගෙන නැත්නම් දැනට පොතක හරි මේ ලකුණු කරලා බෞද්ධ දිනපොත පාවිච්චි කරන්න ඕන. පළවෙනි එකම තියෙන්නේ අපේ තියෙන ලොකුම අඩුපාඩුව අරමුණු කරලා සකස් කරගන්න කියලා අපි ටික ඔක්කොම සාකච්ඡා කරා. ඒ අරමුණට යන්න අවශ්‍ය කරන මානසික ශක්තිය වර්ධනය කරගන්න හැටි, ඒ වගේම සිහියෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ඕන. සිහියෙන් නිකන් අසිහියෙන් පහනක් තිබ්බා, මල් ටිකක් තිබ්බා. එතන ගාථා ටික කිව්වා. හරියට නිකන් දෙවියෝ ඇවිල්ලා ලකුණු කරනවා වගේ පොත ලකුණු කරා යනවා මෙයා පහන තිබ්බත් දන්නේ නැහැ කියලා. පහන තිබ්බා කියලාම කියන්නේත් ඒකට. ඒ වගේ නිකන් අපි කියන්නේ ඇඟ බේරන්න වගේ. එහෙම නැතුව අතුලාන්ත හැඟීමකින් දවසකට සැරයක් බුද්ධ වන්දනාව කරන්නත්, කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කරන්නත් ඒක වෙන තමයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඊළඟට ප්‍රත්‍යවේක්ෂා සටහන ලකුණු කරන්නත් ඒ ඔක්කොම සටහන් කරන්න ඕන දිනපොතේ ඊළඟට අපි දීර්ඝ වශයෙන් කතා කරා භාවනා කරන කාලය, නිදා ගන්න කාලය ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන කාලය ඊළඟට අදිෂ්ඨාණයෙන් කටයුතු කිරීම කියන එක ගැන සාකච්ඡා කරා ගොඩක් කොහොමද අදිෂ්ඨාණයෙන් කටයුතු කරන්න කියලා. ඊළඟට අසරණ සරණ ගිනුම හදන හැටි. කතා කරා ඒක අසරණ සරණ ගිනුම කවදා හරි දවසක බෞද්ධ බැංකුවක් දක්වා වර්ධනය කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක කරන්න අපිට පුළුවන් අපිට ඒක රාශි වෙනුත් පුළුවන් අසරණ සරණ ගිනුම හදන හැටි කතා කරා. අවසාන වශයෙන් කොච්චර වැඩිමල් කෙනෙක් වුණත් Tamanට වැඩිමහලු දෙමාපියන් ගෙදර ඉන්නවා නම් වන්දනා දවසකට එක සැරයක් වඳින්න ඕනේ කියන එක ඒ ස්ථිර තීරණයකට ආවා කට්ටිය එකතු වෙලා අපි මේක කරන්න ඕනේ කියලා. අවුරුදු 50 පුතා අවුරුදු 75 අම්මා තාත්තා ඉන්නවනම් අනිවාර්යයෙන්ම දන ගහලා ගාතාව කියලා නේද? ඒක පුංචි ළමයින්ගේ තියෙන චර්යාවක් විතරක් නෙවෙයි. දෙමාපිය වන්දනාව කියන්නේ පුංචි ළමයින්ට තියෙන එකක් විතරක් නෙවෙයි. දෙමාපියන්ගෙන් තමයි ලොකුම ආශිර්වාදය ගන්න පුළුවන්. ගෙදරක සමගිය සමාදානය සඳහා මේ වන්දනාව ඊටාම හේතු වෙනවා. ඉතින් ওই ටික කතා කරගත්තා මේකේ තුන්වෙනි කාරණාවටයි අපි හිත යොමු කරන්නේ. ඒක ප්‍රශ්නයක් තියෙන හින්දා ඇයි එහෙම එකක් අපි මේ ජීවිතයට දාගත්තේ හැම පැත්තකින්ම යහපත සඳහා එකක් අපි දැනට දන්න කරුණු වගේක් තියෙනවා. ඒ තමයි මේ ගාථා ධර්මයේ නිධාන කතාව අපි ඒක අනිද්දා දවසේ කතා කරමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ ස්ථානයට වැඩම කරපු වෙලාවට. ඉතින් ඒ අනුව අමනුෂ්‍ය දෝෂයන් දුරු කරගන්නත් මේක හේතු වෙනවා. මෛත්‍රිය වඩන්නත් හේතු වෙනවා. ඔක්කොටම වැඩිය වටිනම දේ තමයි මේකේ තියෙනවා කර්ණීයමත් කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියලා. හරිද? අද අපි කතා කරන්න යන තේරුමට වැඩිය මේක කරන්න ඕන මොකක්ද කියන එක කාරණාව මොකක්ද කියලායි යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියලා කියන්නේ ඒ ශාන්ත වූ නිර්වාණ පදයට ළඟා වීම සඳහා කරණීය මත් කුසලේන කර යුතු කුසලයන් කර යුතු අර්ථ කුසලයන් මොනවාද කියන එක මේ සූත්‍ර ධර්මයේ තියෙනවා. එතකොට ඔය පළවෙනි පද දෙක කියනකොට මට ඕක මතක් වුණාද? හරිද? අපි කොච්චර කර්ණිමේ සූත්‍රයේ සජ්ජායනා කරලා තියෙනවද? මේ මේ සතියේ අරමුණ සජ්ජායනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් කරවන්න. හරිද? මට ගැඹුරු සජ්ජායනාවක් තියෙන්න ඕනේ. මුළු බුද්ධ වන්දනාවෙමත් මේක තියෙන්න ඕනේ. කර්ණිමේ සූත්‍රය භාවිතා කරන්නේ ලබන අවුරුද්ද පුරාවට අපි නිවෙස් වල මහා පිනක් මහා කුසලයක් ජනිත වෙන විදිහට කර්ණිමේ සූත්‍රය දේශනා කරනවා. හැම කෙනෙක්ම දවසකට එක සැරයක්. ඉතින් මට මේකට වෙලාවක් ගන්න පුළුවන්. අපි ඔක්කොම එක වෙලාවක් කරමු කියලා. නෑ එහෙම අවශ්‍යතාවය නැහැ. හරියට Tamanට පුළුවන් වෙලාවෙ කරන එකයි තියෙන දවසකට එක සැරයක් හැම කෙනෙක්ම කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරන්න ඕනේ මාත් ඇතුළුව. හරි. අපි ඔක්කොම මේ දේ කරන්න ඕනේ. ඒක අවංකව කරන්න ඕනේ. ඒක Tamanට යහපතක් අනුන්ට යහපතක්. හැබැයි අන්න අර විදිහට මතක් වෙන්න ඕනේ. මනම දුක් විඳිනවා. මගේ දුක්වල අඩුවක් පේන්න නැහැ. එන්න එන්න එන්න එන්න අඩු වෙන පාටක් තමයි තියෙන්නේ. එහෙමද? එහෙම නැහැ කියලා නිකන් හරි කියනවා නම් දුක් එන්න එන්න වැඩි වෙනවා කියලා කියනවා නම් එහෙනම් මම ධර්මයේ තුල පෝෂණය වෙලා නැහැ නැහැ නැහැ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකක්ද දුක් නැති කරන දුක් අඩු කරන දුක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ධර්මය මං එන්න එන්න එන්න මගේ මානසික තත්වය තුළ එන්නෙන්ද පීඩිතයි නම් එන්නෙන්ද දුක්සහගතයි නම් එහෙනම් මම හරියට සරණාගමනය සිද්ධ කරගෙන නැහැ. මම ධර්මයේ මගේ තුලින් භාවිතා වෙලා නැහැ එහෙනම්. එන්නෙන්ද නපුරුකම් වැඩි නම්. එන්නෙන්ද කුහකකම් වැඩි නම්. ඒවා පේන්නේ කාටද? අනිත් අයට නේද? <laughs> ගෙදර අයට සමහර වෙලාවට දෙමව්පිය වයසට යනකොට ළමයින්ට තේරෙනවා රහස. මොකද කරන්නේ? අම්මා එන්නෙන්ද නපුරු වැඩ කරන්න පටන් අරන් එන්නෙන්ද කුහකයි එන්නෙන්ද ලෝභකම වැඩි එන්නෙන්ද අතාරින්නේ සමහර අම්මලා සමහර තාත්තලා ඔක්කොමලා නෙවෙයි සමහර දේවල් එන්නෙන්ද එන්නෙන්ද හොඳයි ඒ තමයි මේ පරිස්සම් වෙන්න 50 පැන්න ගමන් 55 පැන්න ගමන් ওই භයානක සිද්ධිය අතවනනවා ඒ තමයි මානසික පරිහානිය හෝ මානසික වර්ධනය වේගෙන් සිද්ධ වෙනවා හරි මානසික පරිහානිය වේගෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා මනස निराවුල්ව සමතුලිතව අරන්ගේ නැත්තම් එතනින් එහාට පිරිහීමමයි අන්තිමට මෙලෝ දෙයක් තේරෙන්නේ පිස්සු වගේ පුංචි ළමයා ගානට එනවා ඒක හොඳයි අය දන්නවද ළමයින්ට පුතගුණ දක්වන්න ලේසි මොකද පුංචි ළමයා වගේ මාව බලාගත්තා ඒකෙන්ද මාත් දැන් පුංචි ළමයා වගේ බලා ගන්නවා කියලා පුතගුණ දක්වන්න ළමයින්ට ලේසි ඒකින්ද 50 55 ආයතන මම අනතුරු ඇඟවීමක් කරනවා. එන්න එන්නේ ඉදිරියේදී වයසක කාලයයි මේ කාලයේදී මනස විකෘති කරගන්න එපා. දැම්මම මේ පුහුණු වීම වලට යන්න තමන්ට තරුණ කාලේ තිබු පෞරුෂය ආරක්ෂා කරගන්න ගුණවන්ත සිල්වන්ත ජීවිතයකට එන්න ඔය හම්බ කරපු දේවල් ගැන හදපු ළමයි ගැන නේද තියෙන දැඩි හැඟීම් අධික තණ්හාව තමන්ගේ මනස සම්පූර්ණයෙන්ම කපලා දානවා. අධික තණ්හාව ඒකට හේතුව. අර කවුරු හරි විනාශ කරනවා දකින්න වෙලාවකට තමන් හදාගත්ත දේවල් තමන්ගේ පාලනයෙන් අයින් වෙනවා දකින්නවා ලීරිට යනවා දකින්නවා පාලනය බෑනට යනවා දකින්නවා හරි නැත්නම් දරුවන්ට යනවා දකින්නවා ඒ කට්ටිය අනිසිලෙස පාවිච්චි කරනවා දකින්නවා ඒ කට්ටිය නිදහසේ ජීවත් වෙනවා දකින්නවා ඒවත් එක්ක මෙයාට දරාගන්න බැරි වෙලා ඒව පාලනය කරන්න හදනවා පාලනය කරන හදනවත් එක්ක ගැටීම් ඇති වෙනවා ඒවත් එක්ක මානසික පිරිහීම් ඇති වෙන්නේ අතහැර ගන්න බැරිකම හැබැයි මායя ඇවිල්ලා ඔලුවට තට්ටු කරපු දවසට ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. ඒකින්ද අපි නිවෙන්න ඕනේ. නිවෙන වැඩපිළිවෙල පටන් ගන්න ඕනේ. ඒකට ජීවිත දැක්ම තියෙන්න ඕනේ. සකසුරුවමක් තියෙන්න ඕනේ. Tamange අතුලාන්තය මෙහෙවීම තියෙන්න ඕනේ. දවසකට සැරයක් නිවෙන්න මගට මම පිළිපන් කෙනෙක්ද? නිවන මගට මම නිවෙන මගට මම නේද වැටිලාද ඒ සඳහා මම මොනවා හරි හරියට දෙයක් කරනවද කියලා දවසකට සැරයක් පිරික්සා බැලීම හොඳද නැද්ද? ආන් ඒකටයි කර්ණිමෙත් සූත්‍රය. හරිද මේ සංකල්පය අනිවාර්යෙන් හදාගන්න ඇයි මම මේක තුන්වෙනි කාරණාවට එකතු කරේ දවස ගානේ මම මේක හරියට කරාද කියලා පිරික්සන්න ඕනේ. ඒකටයි අපි සතියක් දැන් මේ 31 වෙනිදා ඉඳලා බණ කියන්න සූදානම් වෙලා ඉන්නේ. දවස ගානේ වෙනස් වෙන්න ඕන හින්දා හෙට පළවෙනිදා හෙට ඉස්සෙල්ලාම දවස අද මේකත් එක්ක දන්න හැටියට කර්ණිමේ සූත්‍රය හෙට උදේ හෝ හෙට හවස සජ්ජායනා කරන්න ඕනේ දිනපොතේ හරි ලකුණක් දාන්න තුන්වෙනි තීරුව ඉස්සරහින් හරි ඉතින් ඒ වෙන මොකටවත් නෙවෙයි දවස ගානේ මම නිවන් දකින පැත්ත ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ වෙන්නේ හරි බලන්න කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමච්ච මේක අමාරු නෑ තේරුම් ගන්න මේ වචන pāli වචන වුණාට සිංහල වචන වලට යම්කිසි සන්තං යන්තං සන්තං පදං අபிසමච්ච ඒ කියන්නේ தත්ත්වයටපත් වෙන්න ලබා ගන්න මොකක්ද ඒ සාන්ත වූ නිර්වාණය ඒ සාන්ත වූ නිර්වාණ පදය ඒ සාන්ත වූ නිර්වාණයට ළඟා වෙන්න කරණීය මත්ත කුසලේන කළ යුතු දේ අර්බන්නේ වචන ළඟයි අපේ භාෂාවට නේද කරණීය මත්ත කුසලේන කළ යුතු අත්ත කුසලය අර්ථවත් වූ කුසලය අර්ථවත් වූ කුසලය කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච ඔය වාක්‍ය දෙක කියනකොට මං නිවනට නිවන් දකින්න මං කළ යුතු දේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා නිවන් දකින්න මං කළ යුතු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දක්ෂ යුද හමුදා නිලධාරියෙක් සතුරු හමුදාව මැඩලනවා කියන එක ලේසි වැඩක්ද? හැම පැත්තෙන් මෙන්න සතුරට පහර දීලා සතුරාව සමූල ඝාතනය කරන්න එයාට ලොකු දක්ෂකමක් තියෙන්න ඕනද නැද්ද? නේද හැංගී පහර දෙන සතුරා කොයි පැත්තේ ඉඳන් ගහයි දන්නේ නේද සතුරාට නම් තියෙන එක පැත්තක ඉඳන් අරමුණු ගණ්ඩායි එතකොට මේ හමුදා නිලධාරියාට නැත්තම් මේ මිතුරු හමුදාවයාට හැම පැත්තක්ම ආවරණය කරන්න වෙනවද නැද්ද ඒත් බලන්න දැන් අපි LTT කණ්ඩායම ගමු. පිටකොටුවේ බෝම්බේ අරන් එන එක්කෙනාට එයාට සැලසුම් කරන්න තියෙන්නේ පිටකොටුවට ඇවිල්ලා සද්ද නැතුව මේක පුපුර ගන්න විතරයි. එතකොට මේක වළක්වන්න හදන කෙනාට පිටකොටුව පරිස්සම් කරන්නත් ඕනේ, කිරිබද්දුවට පරිස්සම් කරන්නත් ඕනේ, නුගේ ඒ දන්නේ නැහැ කොතනපත් වේද කියලා. ඒ වළක්ව ගන්න හදන එක එක්කෙනාට තියෙන වැඩපිළිවෙල ගොඩක් ලොකුයි. හැම පැත්තක්ම ආවරණය කරන්න ඕනේ. එතකොට හැම පැත්තකින්ම සතුරෙකුට එන්න දෙන්නේ නැතුව හරිද? තමන්ගේ භූමිය ආරක්ෂා කරගන්න ලොකු හැකියාවක් තියෙන්න ඕනද නැද්ද? නේද? පරිපාලනයට එහෙම හැකියාවක් තියෙන්න ඕනද නැද්ද? අන්න ඒ වගේ කිසිම පැත්තකින් හිතට අකුසලයක් එන ක්‍රමවේද වළක්ව ගන්න දක්ෂ වෙන්න ඕනේ. උදාහරණයක් කියන්නම්. මස් මාළු වලට ලොකු ගිජුකමක් ආවා. දැන් මට තේරෙනවා මට මස් මාළු කරෝල බිත්තර නැතුව ඉන්නම බෑ. එක වේලක් කන්න බෑ. හරි. ඊට පස්සේ මේකට තියෙන විවිධකම වැඩි හින්දා මම තීරණය කරා නිර්මාංශ වෙනවා කියලා. අපි හිතමු මම උදාහරණයක් කියන්නේ. දැන් ඒක හොඳද වැඩක්ද නැද්ද? හොඳ වැඩක්. දැන් මම නිර්මාංශ වුණා. හරි. දැන් මම කොහොම හරි ඒවයින් වැළකීලා ඉන්නවා. ඉන්න අතරේදී මම මොකද කරන්නේ? දැන් මට මේකෙන් එනවා ආඩම්බරකමක්. මං නිර්මාංශයි. මම මස් මාළු කන්නේ නැහැ. ටික දවසක් යනකොට මට මස් මාළු වල ගඳ දැනෙන්න පටන් ගන්නවා වෙනදාට වඩා වැඩිය. අර හාල් මැස් එකක් හරි පිඟානට වැටුනොත් එහෙම ඒක නිකන් පිළිකුලයි වගේ ගඳයි වගේ අප්‍රසන්නයි වගේ වැරදිලා කැවුනොත් වමන යන්න එනවා වගේ. එතකොට හිතා ගන්න බැරි වෙනවා මම මෙච්චර කල් මෙවුවා කෑවේ කොහොමද කියලා. ඒකත් එක්ක කන අය ගැන මට මොකක්ද දෙන්නේ? නේද? අන්න අමුවෙන් ලේබුණ අය මේ තමයි මිහි පිට යක්කු. හරිද? මේ තමයි මෙහි පිට යක්කු මේවා පිළිකුල් කරන්න ඕන මිනිස්සු කිය කී මස් මාළු කන අයගෙන පහත් කොට සිතනවා. ඒක කුසලයක්ද අකුසලයක්ද? ඒක ලොකු අකුසලයක්. හරි. අන්න බලන්න හිත රැකගන්න බැරි වෙනවා. හරි. අන්න එහෙම දෙපැත්ත බේරගෙන හිත රැකගන්න. තව උදාහරණයක් මම කියන භාවනා කරද්දී වෙන දෙයක්. ආනාපාන සති භාවනාව කරනවා. ඔන්න මුලදිම කියන හිතලා හුස්ම ගන්න එපා කියලා. ගුරුවරයා කියන හිතලා හුස්ම ගන්න එපා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ආනාපානෙ හිත යවගම හිතලම හුස්ම ගන්නවා වගේ දැනෙනවා. හරිද? දැන් මේක නවත්ත ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. හැබැයි හැම වෙලෙම දැන් හිතලමයි ගන්නේ. ඉතින් මේකත් එක රණ්ඩු අල්ලලා ඉන්නවා. හරිද? එතකොට තමයි ඉස්සරහට යන්න බැරි අකුසලයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ සිහිය අල්ලගෙන. දැන් හරි හිතලා හුස්ම ගන්න එපා කියලානේ කිව්වේ. හරි හිතලානේ ගන්න හදන්නේ. එතකොට අපි ඔන්න දෙනවා උපදේශක්. හරි. ගන්න හරින්න. ඒක ගැන අවධානය යොමු වෙන්න එපා. යාට ඕන නම් එයා එකක් දෙකක් ගන්නේ. යාට හුස්ම ගන්න උගන්නන්න දෙයක් නැහැ. හිතලා ගන්නවා හරි නොහිතලා ගන්නවා හරි ඒ ගැන අවධානය අයින් කරන්න. ඒක තමයි වැදගත් දෙයක් නෙවෙයි කියලා ගුරුවරයෙක් කියනවා. කිව්ව ගමන් මොකද වෙන්නේ? හා. හිතලා ගන්නවද? එහෙනම් උන්නේ ගත දෙයක්. හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද වෙන්නේ? ටිකක් වෙලාද හිතලා ගන්නවාද කියලා අවධානය නැතුව ගිය ගමන් හිතලා ගැනීම නැති වෙනවා. ඒ ගැන හිතන්නේ නැහැ. අරකට එක්ක ගැටෙනවා කියන්නේ ඒක අතහැරලා නැහැ කියන එකයි. නේද? පුද්ගලයෙක් ගැන පුද්ගලයෙක් ගැන පුද්ගලය අතාරිනවා කියලා සමහර කට්ටිය වරද්ද ගන්නවා. මම අහවල් අය අතහැරලා දැම්මා. මට මේ කට්ටියත් එක්ක ජීවත් වෙන්න මම අහවල් අය අතහැරලා දැම්මා. අතහැරලා දැම්මා කියලා ඒ කට්ටියත් එක්ක තියෙන සියලු හිතවත්කම් අතහරිනවා. මූණට මුලිච්ච වුණා. මූණ කොරහක් වගේ වෙනවා. ඒ අතහැරලා දාපු එක මුලිච්ච වුණානේ. කතා කරන්න උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. වෙන කෙනෙක් එයා ගැන කතා කරොත් ලොකු ප්‍රශ්නයක් එනවා හිතට. එහෙනම් අතල්ලාද? අතල්ලාද? නෑ අල්ලගෙන. මොකෙන්ද අල්ලන් තින්නේ? දේශයෙන් අල්ලගෙන. ඒක තේරෙන්නේ නෑ. එහෙම සකුසුරුවම්ම තමන්ගේ හිතෙන් යමක් අතහරින්න තේරෙන්නේ නෑ. එහෙනම් එහෙම වටකුරු කරලා හරි වතුරකට පැන්න කෙනෙක් වතුරකට වැටිච්ච කෙනෙක් පීනන්න දන්නවනම් හොඳට දන්නවා යා. ගානට පීනලා නේද? සැඩ පහරට ප්‍රතිවිරුද්ධ කෙලින්ම සැඩපහරට නැතුව පැත්තට හරි පිළිවෙලකට නේද? ඒකෙන් ගැලවෙන්න ඕන පීඩන දිශාව දන්නවා. දන්නේ නැති කෙනා ජබු ගහන්න ගිහිල්ලා <laughs> නේද තිබ්බටත් වැඩිය මොනවා කරනවද තේරෙන්නේ නැහැ. ලොකු කලබලයක් ඇති කරගෙන එතන ජීවිතෙත් නැති කරගන්නවා අන්තිමට. අන්න සක්කෝ කියන ගුණය. හරිද? මගේ පැත්තෙන් මට ලොකු සකසුරුවමක් තියෙන්න ඕන හැම දෙයක්ම බේරගන්න. හරිද මේකට ප්‍රතිවිරුද්ධ ගතිය තමයි අනාගන්නවා කියලා මේ අත්ව කියන්නේ ඔන්න ඔකට ප්‍රතිවිරුද්ධයි අනාගන්නවා කියන්නේ මොනව හරි කරන්න ගියා මම කියපු දේවල් තමයි නමුත් ආයෙ කියන්නම් දානෙ gedarak ගන්න සමහර අය කොහොමද සක්කෝ ගුණේ නැති දානෙ gedara කොහොමද පන්සලට එනකොටම තේරෙනවා හරි තමයි කියලා අඩුම ගානේ කරඬුව වඩම්මන්න ඕන තුවායවත් අරන් එන්නේ නැහැ හරිද මොනවත් තේරෙන්නේ නැහැ ඒ යන විදිහෙම තේරෙනවා. එතකොටම ඇහෙනවා ඈතින් සද්ද ඈතින් කෝවර කෝවර පාවඩේ ලඬු වතුර බේසම ගේන්නු හෙන්න සද්දයක යුද්ධයක් එළවලු මාකටයක් වගේ. හරිද? එතකොට ඒක තනිකරම දානයක් නෙවෙයි යුද්ධයක්. බුද්ධ පූජාවක් හදලා නැහැ මොනවත් පිළිවෙලක් කරලා නැහැ. ඉතින් එහෙම තමයි. සමහර තැන්වල කොහොමද? එන්නේත් හරි පිළිවෙලට නේද? අරගෙන හැම දෙයක්ම පිළිවෙල කරලා තියෙන යනකොට ඒවා ඔක්කොම එක එක්කනට නියම කරලා වතුර බේසම ගේන්නේ කවුද? බෙදන්නේ කවුද? ඔක්කොම පිළිවෙලට හරියම පිළිවෙලා. ඒ මොකද්ද? සත්‍යතාවය එහෙම දක්ෂතාවය. නේද? gedara වැඩ සමහර අයට උයනවා කියන එක යුද්ධයක් වගේ. ලෝකේ තියෙන මාරාන්තික යුද්ධය තමයි උයනවා කියන එක සමහර අයට. සමහර අම්මලා ඉන්නවා මම දැකලා තියෙනවා මේ කතා කර කර ඉන්නවා මේ පොඩ්ඩක් නෑ. හොයාගන්න බෑ කොයි වෙලාවෙද කිව්වේ කියලා. මේ වැඩ බොහෝ දේවල් කරන ගමන් අන්න වැඩේ වෙලා. හරිද? ඒ වගේ මේ ලස්සන ජීවිතය හදාගන්න. බොහෝ වැඩ දෙක තුනක් එකවර කරන්න පුළුවන් ජීවිතයක් හදාගන්න ඕනේ. gedara වැඩ කරන ගමන් අනිත් වැඩ කරගන්න. එකම තැනකට වෙලා ඔහේ වැටි වැටි වැටි වැටි එකේම ඇලි ඇලි ඇලි ඇලි එහාට මෙහාට එහාට මෙහාට වෙලා ඉක්මනට ඉක්මනට ඉක්මනට වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ගේ අතු ගන්න ඒකයි ගේ අතු ගන්නවා දකින්න අම්මා බලනකොට හරි වෙනවා. දෙකම එකට වෙන්නේ වැඩේ. හරිද? අපි හිතන්නේ ගේ අතු කකා ඉන්නවා කියලා. බලන්න මොකද කරලා තියෙන්නේ? අර හේදලා ලිපේ තියලා ඇවිල්ලා හරියට වෙලාවට වෙන එහෙ උතුරන්නේත් නෑ. මේ අඩිය අල්ලන්නේත් නෑ මොකුත් වෙන්නේ නෑ හරියට වෙලාවට දන්නවා. මෙතන මේ වැඩේ කරන ගමන් අර කරේ වෙන වෙලාව දන්නවා. යන්න ඕන වෙලාව එතෙන්ට යන්න ඕන වෙලාව දන්නවා. ලිපේ දර ඇතුල් කරලා ආව නම් දැන් දර ටික ආය ඇතුල් කරන්න යන්න ඕන වෙලාව දන්නවා. එතෙන්ටලා පුතොත් තියාගෙන ඉඳගෙන වැඩ කරන්නේ. සක්කෝගුණේ නැති කෙනා මොකද කරන්නේ? ලිප දිහා බලන් ඉන්නවා. <laughs> ඒවා දරුවෙක් හදද්දී උනත්, අසල්වැසියෝ ආශ්‍රය කරද්දී උනත්, ගෙදර පිරිසිදුවර තියාගද්දී උනත් විශේෂයෙන් අනිත් අයව මෙහෙවා ගැනීමේදී වික්ෂුන් වහන්සේ ගැන සත්‍යෝගුණය දේශනා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සිවුර පොරවා ගැනීම, සිවුරු මසා ගැනීම. ඒ දරන්නේ සබ්‍රහ්මචාරින් වහන්සේලා සමග හැසිරීම සමහර අයට ළඟ ගෙදරකට අලුතෙන් කවුරු හරි ආවොත් මොකද වෙන්නේ? කාරේ ගිහින් ටික දවසයි මොකද වෙන්නේ? මාරාන්තික රණ්ඩු. මොකද? තේරෙන්නේ නැහැ ළඟ ඉන්න කෙනෙක් ආශ්‍රය කරන්න. ඔක්කොම පටල ගන්නවා ජීවිතේම පටල ගන්නවා. ඉතින් මුළු ජීවිතේම මේ ලැබිලා තියෙන අසාධාරණ ජීවිතයක් අපිට තියෙන මේ ශරීරය හැම වෙලේම හදන්නේ අපේ ලෙඩ කරවන්න. සමහර අයට මොකද වෙන්නේ? හරි අමාරුකම්. මොකද? පාලනය නැහැ. මොනවද? සත්‍ය ගුණයෙන් යුක්තව ආහාර ගන්න දන්නේ නැහැ. හරිද? මේ හිත ඉල්ලන ඉල්ලනව දබින් දබින් දබින් ගාලා දැම්මා. දැන් මොකද? දැන් ඉතින් හරි අමාරුයි. හරි. දැන් මොකද? ඇඟත් අමාරුයි. නම් ශරීරයේ සමතුලිත කරගන්න දන්නේ නැහැ. අසනීපයක් පාලනය කරගන්න දන්නේ නැහැ. එහෙම හැකියාවක් නැහැ. ඒක තමන්ගේ දුර්වලතාවය. හරිද? ඒක තමන්ගේ දුර්වලතාවය. ඒක හැම තැනකම තියෙන්න ඕනේ. කාර්යාලයක වැඩ කරන කෙනාගේ කාර්යාලයේ මේසේ සහ තමන්ගේ කටයුතු ටික ඉහළ නිලධාරියා සහ පහළ නිලධාරියාව තමන්ගේ හරියට හොඳට පාලනය කරගන්න හොඳට ඒ අය එයාට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න දන්නවා මේ සකසුරුවම තියෙන අය. නිවසක ඉන්නකොට ඒ නිවසේ ඉන්න තමන්ට වැඩිය ගෞරවණීය අය සහ තමන්ගේ පහළින් ඉන්න අයව ගලප ගන්න ඒ කට්ටියට ගැලපෙන විදිහට ජීවත් වෙන්න හොඳට දන්නවා සක්කෝ කියන ගුණයෙන් යුක්ත අය. හරිද? එතකොට ඒ ජීවිතේ මම එක එක හරි ලස්සනයි කියලා. බලාගෙන ඉන්න අයට හරිම ආසයි. හැමෝටම ජීවත් වෙන්න පහසුයි. බොහොම හොඳ ජීවිතයක්. එන්නේ එහෙම කෙනාට නේද අනිත් අයට මෛත්‍රී කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් යාර ප්‍රශ්න ඉවරක් නැහැ. ඒකට මේ හරියට රිදෙන හරි අසාධාරණ ශරීරයක් අපිට හම්බෙලා තියෙනවා. මේ ශරීරය එක්ක නිවන් දකින්න නම් මේ ශරීරයට ශරීරය වරද්ද ගන්න හොඳ නැහැ. ශරීරය වරද්දගන්නේ ශරීරයට අවශ්‍ය කරන පරිපාලනය තමන්ගේ පැත්තේ හරියට නැත්තම්. ඉතින් කර්මය එකක්. ඒ ගිය භවයේ වරද්දගත් ඒවා. නේද සමහර අය හිතේ මොනවා කරත් හරියන්නේ නැහැ මට උපතින්ම ලෙඩක් හැදිලා තියෙනවා කියලා. ඒකත් කාගේ වැරද්දක්ද? මගේ වැරද්දා. කවදද? පෙර භවයේ වරද්දගත් ඒවා හින්දා දැන් මෙහි මොන જાති කරත් හරියන්නේ නැති ඒවා වගේ තියෙනවා. හැබැයි ඒක තෝරගන්න පුළුවන් වෙන්නේ Taman හරියටම පැවැත්මෙන් ඉඳලා බලන කොටත් එනවනම්. හරිද? ඉතින් අවංකව මේක හොයාගන්න පුළුවන්. සියලු පැවැත්ම හරියටම කරා හැබැයි අස්නීපය අඩුවක් නැත්තම් ඒකට දැන් මානසිකව බෙහෙත් කරන්න ඕනේ කියන්නේ මනෝ ලෙඩක් හැදිලා නෙවෙයි. දැන් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන විදිහට කර්මය අඩු කරන වැඩපිළිවෙල සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒවා දැනගෙන හරියට වැඩ කරන ගුණයක තමන්ගේ ශරීරය ගැන තේරුම් අරගෙන තමන්ගේ පරිසරය කර්මානුරූපව පරිසරය ලැබිලා තියෙන්නේ. අම්මේ තාත්තෙක් ලැබිලා තියෙනවා හොඳ නැත්තම්. ස්වාමියෙක් භාර්යාවෙක් ලැබිලා තියෙනවා හොඳ නැත්තම්. දරුවෝ ලැබිලා තියෙනවා හොඳ නැත්තම්. මොනවද? කර්මය. කාගේද උතර වැරද්ද? කාගේ වැරද්ද? මගේ වැරද්ද. මම පරිසරයෙන් නිවැරදි පරිසරයක් ලැබෙන විදිහට ජීවත් වෙලා නෑ සසර. ඒකයි මට මේ වගේ අය හම්බෙලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? වහාම ක්‍රියාත්මක කරන පරිදි නේද? රණ්ඩු අල්ලා නේද? ලොකු ගැටලු ඇති කරගන්න එකද? නෑ මගේ වැරද්ද. මට මේ ශරීරය හම්බුණා. ඉතින් මේක කොටයි එක්කෝ මේක උසයි එක්කෝ මේක කළුයි කියලා මම මේ ශරීරය පොලේ ගැහුවා දැල්ලලා. නෑ. ඒකත් එක්ක සමතුලිත කරගෙන ජීවත් වෙනවා වගේ ඉන්න පරිසරය සමතුලිත කරගෙන ජීවත් වෙන්න සක්කෝ ගුණයක් තියෙනවා. ඉන්න පරිසරය සමතුලිත මට හම්බෙලා තියෙන ටික තුලින් මම මට අවශ්‍ය වැඩේ කරන්න දෙයක් නැහැ මේ අනිත් අය දිහා බලාගෙන උද්දාමයටපත් වෙන්නවත් නේද? තව කට්ටියක් දිහා බලලා දුකටපත් වෙන්නේ නැද්ද? Tamanට ලැබිලා තියෙන්නේ Tamanට මුළු ලෝකෙටම ඉන්නේ එකයි. කවුද? මං වගේ එක සාම්පලයයි. එහෙනම් අනිත් පැත්ත එක සංසන්දනය කළා හරියන්නේ නෑ මේක හැදුනේ කර්මානුරූපව නම් එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ කර්මයක් අයින් කරගන්න බලාගෙන අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දක්ෂතාවය ගැන දවසකට එක සැරයක් සක්කෝ කියනකොට හැඟීමක් විදිහට මතුවෙන්න ඕන මට. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ දවසකට එක සැරයක් ඔය මං කිව්ව ටික එක හැඟීමකින් ඉස්මතු වෙනවා නම් දවසකට එක සැරයක් මම හිමින් සැරේ මට මතක් වෙනවා නම් සක්කෝ කියන ගුණය මගේ ළඟ තියෙන්න ඕන නේද කියලා. හ්ම් අපි නිවැරදි වෙයිද නැද්ද? නේද? අන්න ඒක තමයි සත්‍යයනාව. හරිද? ඒ විදිහට තමයි සත්‍යයනා කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ විදිහට තමයි සත්‍යයනා කිරීම සිද්ධ කරන්න ඕනේ නැත්නම් ඕකේ ආනිසංස බොහොම අඩුයි වැඩක් නැහැ. හරිද? වැඩක්ම වැඩක්ම නෑ කියන්න බෑ වැඩක් තියෙනවා අහගෙන ඉන්න දෙවි කෙනෙකුට හරි මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා ඒක නෙවෙයි අපේ බලාපොරොත්තුව අපි නිවැරදි වෙන්න එහෙනම් අපි නිවැරදි වෙන්න නම් දවසකට එක සැරයක් තමන් සක්කෝ ගුණේ යුක්තද කියලා මතක් වෙන්න ඕන නිවන් දකින්න සුදුසුකම් මට තියෙනවද කියලා මතක් වෙන්න ඕනේ මේ සුදුසුකම් නැත්තේ හුඟක් වෙලාවට සසර පුරුදු නැති අයට සංසාරේ මම පුරුදු කරලා නැහැ. ඒක අපිට අපේ ගෙවල් වල ඉන්න කට්ටිය දිහා කාර්යාල වල ඉන්න කට්ටිය දිහා බලපුවම හොඳට පේනවද නැද්ද? වැඩක් කරන්න ගියාම තියෙන නිකම් මේ වටකුරු කරලා ලස්සනට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ කට්ටිය කාර්යාලෙත් හොඳයි, ගෙදරත් හොඳයි, හැමතැනම හොඳයි. එහෙම නැතුව හැමදේම පටල ගන්න අය ඉන්නවා. එයාලා ගියොත් හැමතැනම පටල ගන්නවා. තේරෙනවද නැද්ද ඒක සංසාරිකත් දෝෂයක් කියලා? ඉක්මනට වෙනස් කරන්න ඕන. ජීවිතේම පටල ගන්නවා ඒ කට්ටිය. හැමතැනම පැටලිලා. අන්තිමට මුක් කරගන්න බැරි වෙනවා. ඒ වගේ මේක වෙනස් කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. ඊළඟට ඍජු. සක්කු උජූච සූජූච. ඍජු ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? ඍජු වඩා ඍජු. මම කෙලින් කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. කෙලින් වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. මගේ නිවසේ වුණත්, මගේ ගමේ වුණත්, මගේ රටේ වුණත් මං වැඩ කරද්දී වැඩියෙන් කැමති කට්ටියට ලාභ ලබා දෙන්නවත් වැඩියෙන් අකමැති කට්ටියට විශේෂ පාඩු ලබා දෙන විදිහටවත් වැඩියෙන් කැමති කට්ටිය ගැන බොරු කතා කරන්නවත් <clears throat> වැඩියෙන් අකමැති කට්ටිය දැන් අද මොකද වෙලා තියෙන්නේ අද රටේ මොකද වෙලා තියෙන්නේ කිසිම කෙලින් තීරණයකට එන්නේ නැහැ ඇයි නීතිය හෝ ප්‍රතිපත්තිය හෝ නෙවෙයි මූලික කරගෙන තියෙන්නේ තමන්ගේ පාට හෝ පක්ෂය. හරිද? තමන්ගේ තමන් කැමති පාට හෝ පක්ෂය නෙවෙයි මිනිස්සු මූලික කරගන්න ඕනේ. ඇත්ත මූලික කරගන්න ඕනේ. ඇත්ත මොකක්ද? නේද? ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තට මුණ දෙන්න ඕනේ. හරි තමන්ට මොන ලාභය ආවත් මහත්මා ගතිගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ අනුමත කරන කෙනෙක් බවට අපිපත් වෙන්න ඕනේ. හරි දෙවියෝ සාදුකාර දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ මොකක්ද? ගැති නොවි මේක හරි අමාරු මේවා කරන්න. හරි? ගැති නොවි සත්‍ය කතා කරන්න පුළුවන්කම තියෙනවනේ සත්‍යයට මුණ දෙන්න පුළුවන්කම තියෙනවනේ ගැති වෙනවා කියලා කියන්නේ ඡන්ද වැඩියෙන් කැමති පැත්තට ගත වෙනවා. දේශ වැඩියෙන් අකමැති පැත්තට නේද ගැති වෙනවා ගැති වෙනවා කියන්නේ එතකොට යාළුවට නොසලකා ඉන්නවා. බය හින්දා ගැති වෙනවා. නීතියට නැත්තම් මේ බලකාමීත්වයට බයයි මට පස්සේ කරදර කරයි කියලා බයයි අද අප්පු ලොකු ලොකු මිනිස්සු කියලා ඇත්ත කතා කරන්න බයයි මේ බෞද්ධය එහෙම වෙන්න බෑ හරිද එහෙනම් ඡන්ද දේශ බය මෝහ මෝඩකම හින්දා ගැති එහෙනම් බෞද්ධයා ප්‍රඥාවන්ත ප්‍රඥාවන්ත කෙනෙක් නිවට නියාලු කෙනෙක් නෙවෙයි මේකේ ඇත්තම ඇත්ත කතා කරන්න තරම් එඩිතරකමක් Tamanට තියෙන්න ඕනේ වඩා එද්දකම තියෙන්න ඕනේ තමන්ගේ දිහා බලලා විශේෂයෙන්ම එහෙම පුරුදු කරන කෙනෙකුට මම මෙච්චර දුර්වල කෙනෙක් මං මේ මොනවා කතා කරත් මගේ ඇත්ත මේකයි කියලා තමන්ටවත් ගැති වෙන්නේ නැතුව තමන්ට තමන් දිහා නිවැරදිව බලාගන්න සත්‍යවාදී සිතක් පහළ වෙන්නේ ඍජු සිතක් වඩා ඍජු කිව්වේ එකයි හරිද ඍජු වඩා ඍජු කියලා කිව්වේ අපි අපි ගැන නිවැරදි විනිශ්චයකට එන්න බෑ නැත්තම්. මම මට ගැති. හරි මං වැරදි කරමින් මගේ හිතට මම කියනවා නෑ ඉතින් මේක මෙහෙමනේ ඒක කරන්න උනේ මෙහෙමනේ මෙහෙමනේ කියලා කියවෙන ගතියක් තියෙනවා. හරිද? ඒවට සාධාරණීකරණය කරනවා. ඇත්තට මහ පොළවේ පය ගහලා කෙලින් හිටගෙන දත් පූට්ටු කරගෙන අත මිටිමුලව කරගෙන ඇත්තට මුණ දෙන්න. වෙන දෙයක් උනද? බැයිද එහෙම? ඇයි එහෙම හයියක් ගන්න බැරි? ඒක තමයි කෙලින්කම කියන්නේ. ඒක තමයි ඍජුකම කියන්නේ. හරිද? එහෙම කෙනාගේ හැම ඉරියව්වකම ඍජු වෙනවා. හරි ඉඳගන්න එක පවා ඍජුයි. කතාවත් එහෙමයි. භාවනාවකට ගියත් හැම වෙලේම හරි සමහර වෙලාවට බොහොම වීරියෙන් භාවනා කරන වෙලාවක් තියෙනව නේද? හොඳ වීරියක් නේද? ඒවට දැන්ලා තියනවද? මේ යටිතල් උඩුතල්ලට හේතු වෙලා තියෙන්නේ. තීන විද්‍ය එහෙම ඇවිල්ලා පල්ලෙහාට යනකොට කොහමද? හැරෙනවා මේ. හැරෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට අන්න ඒ වගේ නිබඳව වීරිය සම්පන්න සිංහෙක් වගේ. සිංහයාගේ සපරිරියවම වීරිය සම්පන්නයි. අන්න ඒ වගේ මේ ඍජු අය නිබඳව හැම තැනකදීම ඍජුව කටයුතු කරන ස්වභාවය තියෙනවා. එතකොට නිවන් දකින්න නම් තමන් තමන් දිහා මහා බෝම්බයක් ගහනවා වැඩක් නේද? මහා පිපිරීමක් Tamanට. අපි අපි දිහා නිවැරදිව දකින්න වෙලාව කියන්නේ පළවෙනි ප්‍රහාරය එල්ල වෙනවා. මොනකටද? සක්කාය දිට්ඨියට. සක්කාය දිට්ඨිය කියලා කියන මේ ගුලියට ගහන පළවෙනි බෝම්බේ තමයි සත්‍යවාදී බව. ඍජුව Taman දිහා සත්‍යවාදී නැති කෙනෙකුට ඍජු නැති කෙනෙකුට සත්‍යවාදීව Taman දිහා බලන්න බෑ. Taman Tamanට ඇදෙට පේන්නේ. ඔය කිව්වට මම පඬිතයි. මම ඔය කියවට මම තමයි දන්න කෙනා. එහෙම කොහොමද? මම තමයි හරිම කෙනා. කියලා අන්න එහෙම නේද? ඍජුව Taman දිහා බලන්න බෑ. එහෙම කෙනෙකුට බාහිර පරිසරය දිහා එහෙම බලන්නත් බෑ. ඒකින්ද දැන් බලන්න ඕන කර්ණිමේ සූත්‍රය සාධ්‍යයනා කරනකොට කොහොමද? කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිචමෙක්ස සක්කෝ උජූච සූජූච වඩා ඍජු වෙන්න ඕන ඍජු නෙවෙයි වඩා ඍජු වෙන්න ඕන හරි ඍජු නෙවෙයි වඩාත් ඍජු වෙන්න ඕන කියලා දැනෙන මං එහෙම ඍජු ප්‍රතිපත්තියක ඉන්න නිවට නියාලු නැති වංචා කරගන්නේ නැති Tamanට වංචාව නැති ඍජු ප්‍රතිපත්තියක වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ ඍජු දූත සෝජූත කියනකොට දැනෙන්න ඕනේ ගතිය හොඳට දැනෙන්න ඕන තමයි ඒකට මේ තේරුම් අරගෙන හොඳට හොඳට හොඳට හොඳට ඒවා නේද දැනෙන විදිහට හදාගන්න එක වචනෙට එක වචන මේක සිංහලෙන් කියලා බෑ සිංහලෙන් මේක කවියක් හදලා කියලා බෑ. හේතුව සක්කෝ කියන ගුණෙට සිංහල තේරුම් ගොඩාක් තියෙනවා. ඒ තේරුම් ඔක්කොම මේ සක්කසුරුවම හරි මොකක් හරි වචනයක් දාලා දක්ෂකම කියලා දාලා මේක කරන්න බෑ. ඒකින්ද මේ විදිහට කර්ම තේරුම් ගත්තාම සක්කෝ කියන වචනේ කියනකොට අපිට හැඟීම තියෙන්න ඕනේ. හැමෝම බලන්න ඕනේ සක්කෝ කියන වචනේ කියනකොට හැඟීමක් තියෙනවද කියලා ඒක ගැන. ඍජු සක්කෝ උජුච සූජුච කියනකොට හැඟීමක් උපදිනවද කියලා. ඊළඟට බලන්න සුවච කියනකොට සුවචෝ මොකද්ද සුවච කියන්නේ? කීකරු බව. හරිද? මොනවටද කීකරු? අවවාදයට කීකරු. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු වෙන්න ඕන. ධර්ම අවවාදය ධර්මයට කීකරු වෙන්න ඕන. ඒ වගේම අර තද ගතිය එහෙමනම් නැති වෙන්න ඕනේ. රාහුල හාමුදුරුව වැලි අවරක් උඩ දාලා මට අද මේ මේ මේ දක් මෙච්චර අවවාද ලැබේවා. සමහරට මගේ කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් යම් කිසි ගැටලුවක් සඳහා කවුරුන් හෝ කියන දෙයක් සමහර අය ඉන්නවා හොඳට තේරෙනවා මේ කියන දේ ඇත්ත කියලා ඒ වුණාට මොකද වෙන්නේ කරන්නත් යටිහිතේ තියෙනවා ඇත්ත ඇත්ත මම මේ විදිහට ඉන්න ඕනේ කියලා නමුත් මට මෙයානේ කිව්වේ නේද කිව්වේ හින්දා නේද මෙයානේ මට කිව්වේ මෙයා කිව්වේ හින්දා මම මේක කරොත් මට හරියන්නේ නැහැ. ඒ මොකද මේ කීකරුකමට ප්‍රතිවිරුද්ධ අදහස්. කාට හරි කීකරුණොත් මට හොඳ නැහැ. අන්න එහෙම මෝඩ තකතිරු අලුගුත්තේරු අදහස් තියෙන. ඒයි මම එච්චර වදන වගේක් කිව්වේ මේකට. ගහන්න ඕකට. හරිද? Tamanට ගහන්න. තමන්ගේ හිතට ප්‍රහාර එල්ල කරගන්න මං වගේ එත බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දේ තියෙදි මම මගේ ජීවිතේ ඔන්න ඔය වගේ මං කියන දේට විතරයි මං කියන දේ විතරයි මං තමයි හරියටම හරි කියලා එහෙම නෙවෙයි. මේ මාන්නය, මේ තියෙන ගතිය කඩන්න. කඩලා පාපිෂ්ඨ වගේ ඉඳ පුරුදු වෙන්න. හරිද? පාපිෂ්ඨ කියන්නේ නිවටකමද? නෑ නිවටකම නෙවෙයි. හරිද? ඇත්ත කතා කරන හැබැයි කාගේ හරි අවවාදයට කීකරු වෙන ගතියක්. හිත හිත ධර්මයට කීකරු වෙන්න ඕනේ. නමන්න බැරි දණ්ඩක් වගේ සමහර අය. ඒක නවන්න ගියාම මොකද වෙන්නේ? තකස් කැඩෙනවා. ආය දින ආය කෙලින් හිටින්නෙම නැහැ. හරිද? එහෙනම් කවිලා හරි කැඩිලා යයි ඕක. ඔය දැඩිව ඉන්න මිනිසුන්ට වෙන්නේ නේද කොයි වෙලාවෙ හරි කැඩිලා යන ගතියකට එනවා. ඒ හින්දා අපි බොහොම සුවච කීකරු ස්වභාවයට අපේ ජීවිතය පත් කරනකොට සක්කෝ ජූච සූජූච සුවචෝ කියනකොට පේ වෙලා ඉන්නවා. නේද? තේ වෙලා නේද අපිට අර දන්නෝ බුදුන්ගේ ගීතය කියද්දී නේද අපේ හිතවලට හරිය සහනයක් ඇති වෙන්නේ පේ වෙලා සිල් රකින්න නේද පේ වී රකිති සොඳ සීලේ නිබන්දා පේ වී රකිති සොඳ සීලේ නිබන්දා කියනකොට නේද මතක් වෙනකොටත් ඒ අනුරාධපුරයේ හිටිය භික්ෂුන් වහන්සේලා ගැන හිත නිකන් පහන් වෙනවා වගේ ගතියක් තියෙනවා නේද? ඉතින් අන්න එහෙම තමන් පේ වෙලා ඉන්න කෙනෙක් සීලයට පේ වෙලා නෙවෙයි කීකරු වෙලා කවදා හරි දවසක ගුරුවරයෙකුට ගුරුවරයෙක් ඉදිරියේ රාහුල හාමුදුරුවෝ වගේ ඉන්න ඕනේ. ධර්මයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ඒ වගේ පේවෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ අය පින්වත්නි ගුරුවරු විදිහට මේ හැම කෙනෙක්ම කවුරු හරි කෙනෙක්ව හදලා ඇති දරුවෙක් හරි නේද? නැත්තම් ළමෙක් හරි ළමෙක් කියලා ගුරුවරයෙක් විදිහට ළමෙක් හරි නැත්තම් ගෝලයෙක් ඒ කියන්නේ තමන් ළඟ රැකියාව කරන තැන හරි කොහේ හරි තැනක තමන්ට පල්ලෙහෙන් හිටිය කෙනෙක් නේද? නිර්මාණය කරන්න ඒකට අවවාද දීලා ඇති. ඒ වගේ ආශ්‍රය කරලා ඇති. චුට්ටක් හිතන්න බලන්න හරීම කීකරුව කියන දේ හොඳට අහලා ප්‍රඥාවෙන් යුක්තව හරියට වැඩ කරන කෙනෙක් හම්බුනහම කොච්චර සතුටුද නේද ඉතින් මම ඒ වගේ වෙන්නකෝ නේද හ්ම් මට උපදෙස් දෙන අය ඉදිරියේ මං අන්න ඒ වගේ කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ මේ සුවචකම හිතේ තිබ්බොත් තමයි කවදා හරි සසර නිවන් දකින්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරපු දේ. එහෙනම් සුවචෝ කියනකොට එහෙම තියෙන්න ඕනේ. ඊළඟට සුවචෝ තස්ස මුදු. මුද්දු ගති ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. තද ගති නෑ. තද ගති නෑ මුද්දු වගේ මුද්දු වෙන්න ඕනේ. ඒ කියන්නේ සැහැල්. ඒ එයාගේ එක්ක අනිත් අයට ජීවත් වෙද්දී හරි පහසුවෙන් ඕක දැනෙන්නේ අනිත් අයට. ඉස්සෙල්ලා ඍජු කිව්වා. දැන් මෘදු කිව්වා. ওই දෙක එකට යනවද දන්නේ නැහැ. ඍජු කියන්නේ ඇත්ත කතා කරන ගතිය. හරිද? ඇත්ත කතා කරන්නේ ඇනෙන්න නෙවෙයි මෘදුනා. හරිද? මෘදු නැති අය කොහොමද අනිත් අයට අනින සුළුයි. තද ගතිය තියෙනවා. හරියට කොයි වගේද දන්නවද? පතුරු සහිත ගල් වගේක් තියෙනවා. ඒ ගල් තියෙන තැනක නම් මට ජීවත් වෙන්න මට වැඩ කරන්න තියෙන ඒ වගේ ගල් ගොඩක් ආසන්නේ. හැමතැනම තියෙන මේ පතුරු පතුරු ගල්. වැදුනහම කොහොමද? රිදෙනවා. අපේ ගෙවල් වල ඉන්න සමහර අය ගල් වගේ. <laughs> ඒ කට්ටියත් ඒ කාර්යාලේ ඉන්න සමහර අය ගල් වගේ. ඒ කට්ටියත් ජීවත් වෙන්න ගියාම හරියට රිදෙනවා. කය නෙවෙයි. ඒ කට්ටිය සිත් ගල් වගේ. අපේ හිත ගලපන්න ගියාම එයාලත් එක්ක හරිය අමාරුයි. ඒ වගේ ගල් ගෙඩි වගේ අපි කියන්නේ ගල් ගෙඩියක් වගේ මේ මනුස්සයා. ගල් ගෙඩියක් වගේ මෙයාගේ චරිතය. කියලා කියන්නේ එහෙමයි මුදු නෑ. සෞම්‍ය නෑ. හරි. ඉතින් අන්න ඒ වගේ චරිතයක නිවන් දකින්න බෑ කියලා මේ කියන්නේ බුදුහාමුදුරු. මු르තු මු르දු ස්වභාවය හැදෙන්න ඕන හැම වෙලේම මුදු මොළොක් ගතිය මුදු මොළොක් ගතිය හැම වෙලේම තියෙන්න ඕනේ. එතකොට හරියට නිකන් මේ බලන්න බටර් වගේ ಜಾති වලින් ಜಾතියක් වටේ තියාගෙන ඉඳ තියෙනවා නම් අපිව හැප්පෙනවා තමයි දැනෙනවා එක්ක සීතලට හරි උෂ්ණයට දැනෙනවා හැබැයි රිදෙන්නේ නෑ හැබැයි දැනෙනවා හුලඟත් එක්ක ඉඳ තියෙනවනේ අර වගේවත් ඇලෙන්නේවත් නෑ නේද අන්න ඒ වගේ මම හරියට නිකන් හුලම් පොදක් වගේ වෙන්න අනිත් අයගේ ජීවිතවලට හුලම් පොදක් වගේ වෙන්න ගල් ගෙඩියක් වගේ වෙන්න නැතුව ඇත්ත කතා කරන ඇත්තට මුණ දෙන ඇත්ත සෞම්‍යව කියලා දෙන. මු르දුවයි කියලා දෙන්න ඕනේ. අවවාදේ අපේ හුඟක් අයගේ අවවාද කොහොමද? අනිත් අයට අවවාද කරන්නේ ඒ අයට ඒ අවවාදේ ක්‍රියාත්මක කරන්න බෑ හිතෙන විදිහටමයි. හිතේ තිබ්බත් කරන්න බැරි විදිහටයි කියන්නේ. නේද? දේශපාලන පක්ෂවල දැන් පක්ෂය විපක්ෂය කියලා තියෙනවා රටේ. විපක්ෂය තියෙන්නේ මොකටද? ආණ්ඩු පක්ෂය නිවැරදි කිරීම සඳහා. කාලයක් තිස්සේ තියෙන විපක්ෂ හැම විපක්ෂයක්ම ආණ්ඩු පක්ෂයට නිවැරදි වීම සඳහා නිවැරදි වෙන ආකාරයටද උපදේශ දෙන්නේ. වැරද්දක් දැක්කහම ඒ විදිහටද කියලා දෙන්නේ. නෑ කොහොමද කියන්නේ? හරකා, ඉබ්බා, නරියා, කුකුලා, වට්ටක්කයා, හොරා නේද? ඔය වගේ වතම කියන්නේ. එහෙම කිව්වහම අර මනුස්සයාට කරන්න හිතියත් කරන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම ඒක තමයි අපේ තියෙන වැරදි ගතිය නේද? වැරදි ගතිය. එතකොට සක්කෝ උජුචසසසෝ චස්ස මුදු නෑ. නේද? තදයි හැම වෙලෙම තද ගති, තා තද ගති තියෙනවා මුදු මුදු ස්වභාවයක් නෑ. ඉතින් රටේ දියුණුවට මේක ලොකු බාධාවක්. අපිට නේද ලෝකෙම්ම මේ ධර්මය ලැබිලා තියෙන්නේ. හ්ම් අපිට නේද? ඒතර අපි කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? අන්‍ය රටවල් තියෙනවා ඒ රටවල් වල පොලිස් නිලධාරියා පවා පින්නත් නේ පොලිස් නිලධාරියා පවා ඉස්සරහා ඉන්න කෙනාට කතා කරන්නේ තමන් ළඟට එන කෙනාට කතා කරන්නේ සර් කියලා මහත්තයා කියලා හරි මහත්මයා කියලා කතා කරලා තමයි මේ වැඩ කටයුතු ටික නීතිය බාර දීලා තියෙන අයත් අනිත් පැයට කරු කරනවා එතකොට හුඟක් තැන්වල මේ බෞද්ධ ධර්මයේ නැහැ නේද? Tamanට තේරුණා නම් රටේ මොන හරි දෙයක් නිසා Tamanව ප්‍රතික්ෂේප වුණා කියලා. Tamanගේ වගකීම හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණා නම් මොනවා හරි තම දැන් ඇමති කෙනෙක් ගත්තොත් එහෙම හුඟා කැමතිවරු වෙනත් රටවල් වල අපි දැකලා තියෙනවා මේ ඕන තරම් අහලා ඇති. ඒ Tamanගේ විශේෂේෂ්ත්‍රයට අදාළව ලොකු වැරදීමක් වුණොත් මොන හරි කාරණාවක් කළා අත්තරදීම් වෙච්ච වෙලාවල් සමහරවිට හුඟක් අය මොකද කරන්නේ? අස් වෙනවා. නේද? ඒ ඒ මගේ අතින් වෙච්ච වැරද්දට දඬුවම තමන්ම විඳ ගන්නවා. විඳගෙන අස් වෙනවා. හරි. ඒ වගේ මහත්මා ගතිගුණ. නේද? අපෙත් ඔක්කොම අස් වෙනවා පොඩ්ඩක් තාම. නේද? අපිටයි මේ ධර්මය ලැබිලා තියෙන්නේ. නමුත් අපි මේක ප්‍රයත්න කරන්නේ නැත්තේ. එහෙනම් මම ඊයේ පෙරේදා දිගටම කිව්වේ අපි මොකද කරන්න ඕනේ? තමන්ට සාපේක්ෂව මේවා ක්‍රියාත්මක කරන්න අනුන් දිහා දැක දැක දැක දැක තමන්ව හදන්න. තමන්ව හදනකොට අනුන්ව හදන්න පුළුවන් ක්‍රමයක් හැදෙයි. දෙස් දෙවල් තියෙතිය ඉන්න එක නවත්තන කණ්ඩායමක් තමයි ගෲප් එකක් තමයි අපි කවුද? ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ. ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ කියලා රටේ හැදෙන මේ අපිත් එක්ක ඒක රාශී වෙලා කටයුතු කරන පිරිස් අනුන් දිහා බලා තමන් හැදෙන අය. අනුන්ගේ වැරද්ද දැක්ක කොහේ හරි වැරද්දක් අහු වුණොත් ඉක්මනට බලන්න ඕනේ මගේ ළඟේ වැරද්ද තිබේද තිබේ නම් ඉස්සෙල්ලා මං හදාගෙන තමයි අනිත් අයට කියන්න යන්නේ එතකොට අනුන්ගේ වැරද්ද Tamanට ආශිර්වාදයක් වෙනවා තේරුම් ගත්තද අනුන්ගේ වැරදි අපි මහා කරදරයක් කොට සලකන්නේ මං තීරණයක් ගන්නවා කාගේ හරි වැරද්දක් දැක්කොත් මම අවවාදයක් දෙන්නේ මගේ ළඟේ වැරද්ද නැති කරගෙන. එහෙම තීරණයක් ගන්නවා. කවුරු හරි අනවශ්‍ය විදිහට කතා කරන කෙනෙක් ඉන්නවා. එයාට අවවාද දෙන්න ඉස්සෙල්ලා මම බලනවා කාගේ දිහාද? මගේ දිහා. මාත් මේ වගේ මේ වගේ තැන්වල අනවශ්‍ය විදිහට කතා කරනවා තමයි. ඒක හරි අසෝබනයි. එහෙනම් ඉස්සෙල්ලා මම ඒක හදා ගන්නවා. හදාගෙන ගිහිලා අවවාද දෙනවා. ආය මේක කරන්න එපා කියලා. එතකොට අනුන්ගේ වැරද්දට වෙනතට මම පීඩාවටපත් වුණා. මෙදාට ආර මම සන්තෝෂයටපත් වුණා. ඇයි අනුන්ගේ වැරද්ද මට ආශිර්වාදයක් වුණා. මගේ වැරද්ද හදාගන්න. එහෙනම් අනන්ගේ අනුන්ගේ වැරද්ද ගැන මට අවබෝධිකුත් තියෙනවා. ඒ වගේ මේ වැරද්ද හින්දා මාවත් හැදෙනවා. ඒ වගේ අපි අපේ පැත්තට හැරිලා හැම වෙලෙම අපිව හදාගන්න උත්සාහ කරන්න. ඒකයි දවසකට එක වාරයක් කර්ණීයමෙත් සූත්‍රයේ සජ්ජායනාව සිද්ධ කරන දැන් තේරෙනවද ඇයි මං කර්ණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කරන්න කියන්නේ නේද ඇයි කියන්නේ කියලා දැන් තේරෙන්න ඕනේ. හරි. එහෙනම් අපි ඉතිරි ටිකක් සාකච්ඡා කරනවා. තව ගොඩක් දේවල් තියෙනවා. මෛත්‍රිය ගැනත් මේකේ තියෙනවා. නිවන ගැනත් තියෙනවා. ඉතින් මේ ටික ගැන අපි හෙට දවසත් අනිද්දා දවසත් අරගෙන හොඳින් සාකච්ඡා කරලා ඉන්න අනිද්දා ප්‍රහස්පතින්දා වෙනකොට අපි මේක පිළිබඳව තියෙන මේ පින්වන්ත අයට තියෙන ගැටලුත් සාකච්ඡා කරලා මොකද කරන්නේ සිකුරාදා මේක සමාජගත කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා සමාජ කතිකාවතක් විදිහට. ඉතින් අපි මේ වෙනකොට 14 වෙනි කතිකාවත් කතා කරලා ඉවරයි. මේ ඉවර වෙනවා මේ ශික්‍රාදා වෙද්දී. අලුත් අවුරුද්ද අපිට අලුත්ම අවුරුද්දක් බවට පත් වෙනවා. අපේ උද්දුත පාඩේ මොකක්ද? ප්‍රත්‍යක්ෂා සමාජිකයාගේ නිවැරදිම වෙනස. නේද? අපි යම් යම් තැන්වලදී වෙනස් වෙනවා. වෙනස් වුණාට ඒ වෙනසත් වැරදි වැරදි වෙනසක් වුණොත් ආය වෙනස් වෙන්න වෙනවා. ඒකින්ද අපි හරියටම හොයලා බලලා වෙනස් වෙන්නේ නිවැරදිම පැත්තට નિවර්දිම වෙනස සිද්ධ කර ගැනීම සඳහායි අපි මේ වැඩසටහන ආරම්භ කරලා කටයුතු කරන්නේ. එහෙනම් දැන් හෙට දවසේ අපිට මේ ටිකවත් මතක් වෙයි. එහෙනම් සක්කෝ උජුත සූජුත සුවචෝ තස්ස මුදු. ඉතින් අනිත් ටිකක් දන්නව දැනට අනතිමානී ගුණේ අපි ඔය ගැන සාකච්ඡා කරමු. මුදු අනතිමානී සන්තුෂ්ඨ කෝච කියලා කියන්නේ නේද? තෘප්තිමත් වෙන බව, සතුටු වෙන බව, මොන දද දෙයින් සතුටු වෙන බව සුබර කියන්නේ නඩත්තු පහසුවෙන් නඩත්තු කළ හැකි කියන එකයි. ඒවා ගැන කතා කරමු අපි. නඩත්තු කළ හැකි වෙන එකපාරටම අපිට ඉතින් සමහර අයට ඉතින් මුදුවෝ නෑ, මාළෝ නෑ, ඇඳුම්ෝ නෑ නේද? අර මොනවද රූපලාවන්‍ය බඩුවෝ නෑ. ඒ වගේ එහෙම නෑනේ මං එහෙම නෑනේ කියලා හිතේ. එහෙනම් මං නඩත්තු කළ හැකි. අර කට්ටිය නඩත්තු කරගන්න ලොකු කරත්තයක් විතර ඕන කොහරි යද්දි. ඒකත් එකක් තමයි. හරිද? නෑ තව දේවල් වගේක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ශරීරය පවා පහසුවෙන් නඩත්තු කළ හැකි බවට හුරු කරගන්න ඕනේ. සමහර අය ඉන්නවා තෙමෙන්න බෑ. අවුවේ යන්න බෑ. දූවිලි ටිකක් වදින්න බෑ නේද? නඩත්තුව හරි අමාරුයි. මේ ශරීරය හුරු කරන්න පුළුවන්. අපි හෙට කතා කරමු. නේද? හෙට දවසේ කතා කරමු මේවා මේ පුදුම කාරණා ටික පිළිබඳව ආශ්චර්ය ආශ්චර්යමත් ධර්මයක් මේක. ඉතින් ඒකින්ද ඒ ආශ්චර්ය විඳ ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. දවසකට එක සැරයක් තමන්ව ප්‍රත්‍යක්ෂව සිද්ධ වෙයි කර්ණිමිත සූත්‍රයේ දවසට එක සැරයක් තේරුම සහිතව හැඟීම් සහිතව සජ්ජායනා කරන්න. ඒකින්ද අද රැයින් නිමා වෙන හෙට උදෙන් එළඹෙන නව වසර හැම කෙනෙකුටම ධර්මානුකූල ජීවිතයක් ගතකරනද තමගේ ජීවිතයේ ලොකුම අඩුපාඩුව සකස් කරගන්න නිවැරදිම වෙනසක් සිද්ධ කරගන්න අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න සියලු දුක් නිවා ගන්න නිවා ගන්න වැඩපිළිවෙල ආරම්භ කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිස්ථානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති